ඉසිගිලි සුත්තං ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ඉසිගිලිස්මින් පම්බතේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේතික්හෝ බික්කු භගවතු පච්චස්සෝසුම් භගවායි තදවෝච පස්සතනොතුම් බික්කවිගේතන් විභාරං පම්බතන්ති ඒවං බන්තේ ඒතස්ස පිඛෝ භික්ඛවේ වේභාරස්ස පම්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා හෝසි අඤ්ඤා පඤ්ඤත්ති පස්සතනෝ තුම්මේ භික්ඛවේ ඤේතං පණ්ඩවං පම්බතන්ති එවං බන්තේ ඒතස්ස පිකෝ භික්ඛවේ පණ්ඩවස්ස පම්බතංස අඤ්ඤාව සමඤ්ඤා හෝසි අඤ්ඤා පඤ්ඤන්තේ පස්සතනෝතුම් මේ භික්කවේ ඊතං වේපුල්ලං පම්බතන්ති එවං බන්තේ ඒතස්සපිකෝ භික්කවේ වේපුල්ලස්ස පම්බතස්සේ අඤ්ඤාව සමඤ්ඤා හෝසි අඤ්ඤා පඤ්ඤන්ති පස්සතනෝතුම්මේ භික්ඛවේ ඊතං ගිජ්ජකූටං පම්බතන්ති එවං බන්තේ ඒතස්ස පිකෝ භික්කවේ ගින්ජ කුටන්ස පම්බතන්ස අඤ්ඤාව සමඤ්ඤාං අහෝසි අඤ්ඤා පඤ්ඤත්ති පස්සතනු තුම්මේ භික්කවේ ඉමං ඉසිගිලින් පම්බතන්ති එවං බන්තේ ඉමාසයි කෝ භික්කවේ සිගිලිස පම්බතංස ඒසාව සමඤ්ඤං අහෝසි ඒසා පඤ්ඤන්තේ භූත පුම්බං භික්කවේ පංච පච්චේක බුද්ධ සතානි ඉමස්මින් ඉසිගිලෙස්මින් පම්බතේ චිරනිවාසිනෝ අහේසුං තේයිමං පම්බතං පවිසන්තා දිස්සන්ති පවිත්තාන දිස්සන්ති කමේනං මනුසාදිස්වා ඒවමහංසු අයං පම්බතෝ ඉමේ ඉසිගිලතිතේ ඉසිගිලි ඉසිගිලිත්වේව සමඤ්ඤා උදපාදී ආචින්කෙස්සාමි භික්කවේ පච්චේක බුන්දානං නාමානි කිත්තයිස්සාමි භික්කවේ පච්චේක බුන්දානං නාමානි දේශිස්සාමි භික්කවේ පච්චේක බුද්ධානං නාමානි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමිති එවං බන්තේති කෝති බික්ඛු භගවතෝ පච්චසසුං භගවායේ තදවෝච අරිට්ඨෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පම්බතේ චිරනිවාසී අවෝසී උපරිට්ඨෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පම්බතේ චිරනිවාසී අහෝසී කගරසිකී නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පම්බතේ චිරනිවාසී අහෝසී යසසී නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පම්බතේ චිරනිවාසී අහෝසී සුදස්සනෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් සිගිලිස්මින් පම්බතේ චිරනිවාසී යෝසී පියදාසී නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පම්බතේ චිරනිවාසී යෝසී ගන්ධාරෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පම්බතේ චිරනිවාසී යෝසී පින්ඩෝලෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පම්බතේ චිරනිවාසීයෝසී උපාසබෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ හිමස්මින් ඉසිගිලිස්මින් පම්බතේ චිරනිවාසී අහෝසී නීතෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පම්බතේ චිරනිවාසී අහෝසී කතෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් සිගිලිස්මින් පම්බතේ චිරනිවාසී යෝසී සුතවා නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පම්බතේ චිරනිවාසී අවසී භාවිතන්තෝ නාම භික්කවේ පච්චේක සම්බුද්දෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පම්බතේ චිරනිවාසී අහෝසීති ये सन्तसारनिगानिरसा පච්චේකමේවංජගමුන් සුබෝධින් තේසං විසල්ලානං නරුත්තමානං නාමානිමේකින්තයතු සුනාත අරිත්තං උපරිත්තෝ තගරසිකිය සංසී සුදංසන පිය දස්සී ච බුන්දෝ ගන්ධාරපින්ඩලොගුපාසබෝච නීතෝතතෝසුතවාභාවිතත්ත සුම්බෝ සුභෝමේතුලො අත්තමෝචේ අතසුමිගෝ අනිගෝ සුදාටෝ පච්චේක බුද්ධා භවනෙත්ති කිනා හිංගෝච හිංගෝච මහානුභාව දීජාලිනෝ මුනිනෝ අත්තකෝච අත්තකෝසල බුන්දෝ අතෝ සුභාහෝ උපනේමිසෝ නේමිසෝ සන්ත චින්තෝ සච්චෝ තතෝ විරජෝ පණ්ඩිතෝචේ කාලූපේ කාලා විජිතෝ ජිතෝචේ අංගෝච පංගෝච ගුතින් ජිතෝචේ පස්සී ජහි උපදින් දුක්ඛ මූලං අපරාජිතෝ මාර බලං අජේසේ සත්තා පවත්තා සරබංගෝ ලෝමහංසෝ උච්චංගමායෝ අසිතෝ අනාසවෝ මනෝමයෝ මානත්ති දෝච බන්දුමා කදාදිමුත්තෝ විමලෝච කේතුමා කේතුම්බ රාගෝ ච මාතංගෝ අරියෝ අතච්චුතෝ අච්චුතේගාමම්භ්‍යාමකෝ සුමංගලෝ දම්බිලෝ සුප්පතින්තිතෝ අසයෝ කේමා බිරතෝ චසොරතෝ දුරන්නය සංඝතෝ පිඋච්චයෝ අපරමුනිසයෝ අනුමනික්කම ආනන්ද නන්දෝ උපනන්දෝ ද්වාදස භාරද්වාජෝ අන්තිම දේහධාරී බෝධි මහානාමෝ අතෝපි උත්තරෝ केशिसिके सुन्दरो भारन्द्वाजो तिसुपतिंसा भवबन्धनञ्चिदा උපසීදරී තන්හච්චිදෝචසීදරී බුද්ධෝ අහෝ මංගලෝ විතරාගෝ උසබච්චිදාජාලිනින් දුක්කමූලං සන්තං පදං අජ්ජගමුපනීතෝ උපෝසතෝ සුන්දරෝ සච්චනාමෝ ජේතු ජයන්තෝ පදුමෝ උප්පලෝචේ පදුමුත්තරෝ රක්ඛිතු පම්බතෝචේ මානත්තන්දෝ සෝභිතෝ විතරාගෝ කන්නෝච බුන්දෝ සුවිමුත්ත චින්තෝ ඒතේච අන්නේච මහානුභාවා පච්චේක බුද්ධා භවනිත්ති කිනා තේ සම්බ සංඝාති ගතේ මහේසි පරිනිම්බුතේ වන්දතේ අප්පමෙයේ